නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් ඉද භික්කවේ ඒකච්චස්ස පුග්ගලස්ස අප්පමත්ත කම්පි පාපං කම්මං කතං තමේනං නිරයන් උපනේති ඉදපන භික්කවේ ඒකච්ච චස්ස පුද්ගලස්ස තාදි සංඤේව අපමත්තකං පාපං කම්මං කතං දිට්ඨ ධම්ම වේදනීයං හෝති නානුම් පිඛායති කිං බහුදේවාති සද්ධාවන්ත පිනතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ලක්ෂාන් පුතණුවන්ට ආශිර්වාද කිරීම පිණිස එම නැන්දනිය සහ මාමා විසින් පින්කමේ මූලික අරමුණ හැටියට දක්වලා තියෙන්නේ මෙම ධර්ම දානමය කුසලය හේතුවෙන් ලක්ෂාන් පුතණුවන්ගේ රැකියා පුහුණු වීමේ කටයුතු සහ වැඩිදුර අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමකොට රටටත් ලෝකයටත් වැඩදායක ගුණගරුක පුත්‍රයෙක් වීමට ශක්තිය ලැබේවා කියන ආශිර්වාදය ඇතිව ඒ වගේම කායික මානසික නිදුක් නිරෝගී භාවය සැලසී ලක්ෂාන් පුතණුවන්ගේ ජීවිතේ වටා ඇති බාධක කරදර මගහැරේවා ඒ වගේම ඔහුගේ දෙමව්පියන්ටද මෙම කුසලය හේතු කොටගෙන කායික මානසික නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබීම පිණිසත් සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වීම පිණිසත් ඒ අයට මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ආශිර්වාදයේ ඇතිවයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ වගේම දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන බව සිහිපත් කරලා තියෙනවා. මේ ආශිර්වාද පෙරදරිව අද දවසේ සිදු කරන මේ කුසලය එහෙම නැත්නම් මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට දායක පින්නතුන් ආරාධනා කළේ දුක් පීඩා අවම කර ගැනීම ධර්මානුකූලව කළ යුත්තේ කොහොමද කියලා පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට ඒ පිළිබඳව දීර්ඝ විස්තරයකුත් කරලා තියෙනවා අපගේ ජීවිතවලට සමහර කාලවකවානු වල අතොරක් නැතිව කායික සහ මානසික ලෙඩ රෝග සහ දුක් පීඩා ගලා ඒම ධර්මානුකූලව දකින්නේ කෙසේද? එම දුක් පීඩා අවම කර ගැනීමට එවැනි කාලවකවානු වල ක්‍රියා කළ යුතු ආකාරය සහ කුමන වර්ගයේ කුසල් සිදු කළ යුතුද? එම කුසල් එම අපල උපද්‍රවයන් දුරවන අයුරින් සිදු කරන්නේ කෙසේද කියන මේ කාරණා පැහැදිලි කරමින් දුක් පීඩා අවම කර ගැනීම පිළිබඳව ධර්මානුකූලව පැහැදිලි කරමින් මේ දේශනාව සිදු කරන හැටියටයි ඒ පින්නතුන් ආරාධනා කරන්නට යෙදුනේ. ඒ සඳහා අපි අද මාතෘකා පාඩය හැටියට සිහිපත් කළේ අංගුත්තර නිකාය තික නිපාතේහි ලෝණ ඵල සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩයක්. ඒ දේශනාව පාදක කොටගෙන ජීවිතයට පැමිණෙන දුක් පීඩා අවම කරගන්නට අපි කෙසේ ක්‍රියා කළ යුතුද කියන මාතෘකාව විග්‍රහ කරමිනුයි අද ධර්ම දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන ලෝකේහි සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතුඵල ක්‍රියාවලියක් අනුව. ඒක තමන්ගේ රුචි අරුචිකම මත හෝ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ කැමැත්ත මත හෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත මත හෝ වෙනත් කෙනෙකුගේ කැමැත්ත මත සිදුවෙන දෙයක් නෙමෙයි. ඒ සෑම දෙයක්ම අපේ ජීවිතවලට බලපවත්වන හොඳ නරක යහපත අයහපත සැප දුක මේ සියල්ලක්ම ගොඩනැගෙන්නේ ඊට අදාළ හේතු ප්‍රත්‍යයන් පදනම් කොටගෙන. එනිසා මේ සමස්ත විශ්ව ක්‍රියාවලියම බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් හැටියට. ඒ ලෝක ධර්මතාවය පටිච්ච සමුප්පාද ධර්මය වශයෙන් තථාගතයන් වහන්සේ නොඑක් ආකාරයෙන් පැහැදිලි කරලා තියෙනවා. අපේ සංසාර ගමන අඛණ්ඩව සිදුවීමට බලපවත්වන හේතුප්‍රත්‍ය මොනවද කියන එක තමයි අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං ආදි වශයෙන් දේශනා කරලා තියෙන ද්වාදසාංග පටිච්චසමුප්පාද දේශනාවෙන් තථාගතයන් වහන්සේ දක්වනවා. ඒ වගේම සමහර තැන්වල සමාජ අර්බුද සමාජ ගැටුම් හේතු වෙන්නට බලපාන හේතු ප්‍රත්‍ය මොනවද කියලා පැහැදිලි කරනවා. තව සමහර තැන්වල කෙනෙකුගේ පරිහානියට අදාළ වෙන හේතු ප්‍රත්‍ය මොනවද කියලා පැහැදිලි කරනවා. තව සමහර තැනක කෙනෙකුගේ අභිවෘද්ධියට හේතු වන හේතු ප්‍රත්‍ය මොනවද කියලා පැහැදිලි කරනවා. මේ විදිහට එක් එක් තැන්වල ඒ ඒ කාරණයට අදාළව හේතු ප්‍රත්‍ය එහෙම නැත්නම් මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය කොහොමද සිදුවෙන්නේ කියන බව ඊටාම මනවින් සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ වගේම ඒ ක්‍රියාවලිය ඊටා සියුම්ව සිදුවෙන ආකාරය අභිධර්මයේදී විශේෂ විග්‍රහ ඇතිව පැහැදිලි කරලා දීලා තියෙනවා නමුත් හැම විටම අපට හිතෙන්නේ අපේ ජීවිතය සම්බන්ධ දේවල් අපි කැමති විදිහට අපට ඕන විදිහට විය යුතුයි කියන ආකල්පයකින් තමයි අපි ජීවිතය දිහා ලෝකය දිහා බලන්නේ. ඒ මොකද මේ සමස්ත හේතුඵල ක්‍රියාවලිය නාම රූප ධර්ම වශයෙන් අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙමින් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ ක්‍රියාවලිය මමය, ඔහුය ආදී වශයෙන් අපි සම්මුති වශයෙන් හඳුනාගෙන තියෙනවා. එහෙම නැත්නම් සත්වේක්‍ය පුද්ගලේක්‍ය ආත්මයක්ය කියන වැරදි දෘෂ්ටියක් ඇතුව අපි ඒ දිහා බලනවා. එතකොට මම කියලා කෙනෙක් මෙහි නැතත් මම කියන දෘෂ්ටිය ඇතුව තමයි අපි ලෝකේ දිහා බලන්නේ. එතකොට මම තමයි මේ දේවල් විඳින්නේ. මම තමයි මේ දේවල් දකින්නේ, අහන්නේ, ඒ වගේම ස්පර්ශ කරන්නේ. මේ සැප විඳින්නේ මම මේ දුක් විඳින්නේ මම ආදී වශයෙන් අපට එක්තරා වැරදි ආකල්පයක් ඇති වෙනවා. ඒ ඇතිවීම නිසා අපි හිතනවා මගේ කැමැත්තට අනුව දේවල් පවතිනවා නම් හොඳයි කියලා. ඉතින් එහෙම නොවෙනකොට අපට ඒ බාහිර සිදුවීම් ධාරාව මානසික පීඩාවක් බවටත් පරිවර්තනය වෙනවා. ඒ නිසා අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් ඇත්තෙත් නැහැ. කාගේවත් රුචි අරුචිකම් වලට අනුව ලෝකේ පවතින්නෙත් නැහැ. ලෝකේ සිද්ධ වෙන සෑම දෙයක්ම හේතුඵල ක්‍රියාවලියක් මතයි සිදුවේ. නමුත් අපි ජීවත් වෙන තාක්කල් ඔහුය මමය ආදී වශයෙන් සම්මුති ඇති කරගෙන පවතිනවා. ඒ වගේම නිවන් දකින තෙක්ම අපි දුක් අඩු කරගෙන සැප බහුලව ජීවත් වෙන්නට කැමති. ඒක තමයි ප්‍රතජන පුද්ගලයාගේ මනසෙහි ස්වභාවය. තථාගතයන් වහන්සේ තේ දේශනා කරන සුඛකාමානි භූතානි දුක්ඛ පටික්කුණානි. සත්වෝ සැප කැමැත්තෝය දුක ප්‍රතික්ෂේප කරන. ඉතින් ඒ නිසා මෙතන නාම රූප ධර්ම සමූහයක් පමණයි පවතින්නේ සත්වයේ පුද්ගලික ආත්මයක් ඇත්තේ නැහැ කියන බව හරියටම ප්‍රත්‍යක්ෂ වෙන තෙක් අපට ඕන වෙනවා අපේ කැමැත්තට අනුව දුක් අඩු කරගෙන සැප පවත්වාගෙන ජීවිතය හොඳින් නඩත්තු කරගන්න. ඉතින් ඒ සඳහාත් බුදුරජාණන් වහන්සේ උපාය මාර්ග දේශනා කරලා තියෙනවා. ඒක තමයි වැදගත්ම වෙන්නේ. ඒ මොකද තථාගතයන් වහන්සේ එක පැත්තක් ගැන විතරක් නෙමෙයි මේ ධර්මයේදී දේශනා කරන්නේ. සත්වපුද්ගල ආත්ම බව නැති බව හරියට තේරුම් අරගෙන තෘෂ්ණාව අවිද්‍යාව දුරු කරලා මේ සසර ගමන නිමා කරන හැටිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම මේ භව නැවැත්ම සිදුවන තෙක් සුවපහසුයෙන් පවත්වා ගන්නට මොනවද අවශ්‍ය වෙන්නේ? දුක ඇති වෙන්නේ කොහොමද? ඒ දුක් අවම වෙන්නේ කොහොමද? සැපය බහුල වෙන්නේ කොහොමද? ඒවට අදාළ හේතු මොනවද? ඒ නිසා යම්කිසි කෙනෙකුට දුක් අඩු සැප වැඩි ජීවිතයක් ගත කරන්න ඕන නම් ඒ සඳහා කුමක් කළ යුතුද කියන මේ කාරණාත් බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අද ධර්ම දේශනාව තුළින් අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ අද මාතෘකාවට අනුව ඒ නිර්වාණ අවබෝධය සඳහා අවශ්‍ය ප්‍රඥාව අවදි කරගන්නා තෙක් ඒ සඳහා කටයුතු කරන අතර ජීවිතයක Tamanට පැමිණෙන දුක්ඛ පීඩා අවම කරගෙන සුවපත්ව තමන්ගේ යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා මතු කරගෙන ඒවා සඵල කරගෙන ජීවිතය පවත්වා ගන්නට අපට ධර්මානුකූලව කළ හැකි දේ කුමක්ද කියන කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතුඵල ධර්ම න්‍යාය අපේ ජීවිතවලට බද්ධ වෙලා ක්‍රියාත්මක වෙන්නේ පැති පහකින්. කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම වශයෙන් එය පංච නියාම ධර්ම හැටියට දේශනා කරා. කම්ම නියාම කියලා කියන්නේ අප විසින්ම සිදු කරන කුසල කුසල කර්මයන් අපේ ජීවිතවලට සැප දුක් ඇති කරන්නේ කවර ආකාරයෙන්. එතකොට කර්මය කියන එහෙම නැත්නම් කුසල් සහ අකුසල් කියන මූල හේතු අපට සැප දුක ඇති කරන්නට ප්‍රධාන සාධක වෙනවා. එතකොට මේ හේතුඵල ක්‍රියාවලිය කම්ම නියාම හැටියට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට චිත්ත නියාම කියලා කිව්වේ අපි හිතන පතන ආකාරය. අපි සිතන පතන ආකාරය මත අපේ ජීවිත සුවපත්ව පවතිනවද දුකසේ පවතිනවද කියලා තීරණය වෙන්නට එය හේතුවක් වෙනවා. ඒ වගේම බීජ නියාම බීජ නියාම කියලා කියන්නේ මව්පියන්ගෙන් ලැබෙන ඒ ප්‍රවේණි උරුමයන්. දැන් අවිඥානික දේවල් පිළිබඳව අපි බැලුවොත් කොස් ඇටයකින් කොස් පැලයක් හැදෙනවා පොල් ගෙඩියකින් පොල් පැලයක් හැදෙනවා එතකොට ඒ හැදුනහම ඒ පැල ඇටියෙහි අර මුල් මව් ගසෙහි තිබිච්ච ඒ ආවේනික ගති ලක්ෂණ එයට උරුම වෙනවා පොල් ගහක් හිටෙවන් පස්සේ ඒකෙන් දෙල් හැදෙන්නේ නැහැ ඒ මූලික ගහට ආවේනික ගති ලක්ෂණ තමයි එහි ප්‍රකට වෙන්නේ ඒ වගේ තමයි අපි මව්පියන්ට දාව මේ ලෝකෙහි ජනිත වුනහම ඒ මව්පියන්ගේ ප්‍රවේණියට අනුකූල වූ ස්වરૂපයන් තමයි අපට ප්‍රධාන වශයෙන් කායිකව මතුවෙන්නේ ඊට අනුරූපීව මානසික යම් යම් ස්වરૂපයන් මතුවෙන්නටත් ඒවා බලපෑම් ඇති කරනවා එතකොට මේ බීජ නියාමයේ වර්තමානයේ හඳුන්වන්නේ ඥානමය බලපෑම් හැටියට එහෙමනම් ඥානමය බලපෑම් කියලා කිව්වත් ප්‍රවේණි උරුමයන් කියලා කිව්වත් බීජ නියාමය කියලා කිව්වත් මේ කවර වචනයකින් උනත් හඳුන්වන්නේ ඒ මූලික ප්‍රවේණියෙහි ගති ලක්ෂණ ඊළඟ પરම්පරාවට බලපාන ආකාරය. ඉතින් අපටත් ඒ වගේ මව්පියන්ගෙන් ලැබෙන යම්කිසි ප්‍රවේණි උරුමයන් මත ඒ පුද්ගලයා නිරෝගීව ජීවත් වෙනවද? එහෙම නැත්නම් යම් යම් ලෙඩ දුක් බහුලව මතුවෙනවද? ඒ වගේම දීර්ඝායුෂ්කව ජීවත් වෙනවද? අඩු ආයු කාලයකින් මිය යනවද? ඒ වගේම උස මහත ශරීරයේහි අවශේෂ මූලික ගති ලක්ෂණ මේ හැම දෙයක්ම ප්‍රධාන වශයෙන් අර මව්පියන්ගේ ප්‍රවේණියට අනුව උස් පහත් වීම සිද්ධ වෙනවා. එතකොට සාංශාරිකව අපි කරන ලද කුසල අකුසල කර්මත් ඒවට බලපෑම් ඇති කරනවා. මව්පියන්ගේ උරුමයත් ඒ සඳහා ඥානමය වශයෙන් බලපානවා. එතකොට ඒ අනුව එතනත්තාගේ සිතුම් පැතුම් වලටත් යම්කිසි බලපෑමක් ඇති වෙන්නට ඉඩකඩ තියෙනවා. ඊළඟට ඍතුනියාම කියලා කියන්නේ අපි ජීවත් වෙන පරිසරයේහි පවතින සීතෝෂ්ණ. අපි ජීවත් වෙන රටින් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශයට අනුව ඒ ඍතු ගුණය උස් පහත් වෙන්නට පුළුවන්. එසකොට අපේ කයට දරන්න පුළුවන් විදිහේ මධ්‍යම වූ සමශීතෝෂ්ණ ගුණයක් පැවතුනොත් තමයි අපේ කය නිරෝගීව බොහෝ කාලයක් පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. සීතල වැඩි වෙනකොට, උණුසුම වැඩි වෙනකොට විවිධ රෝගාබාධ මතුවෙමින් අපේ ජීවිතයට ජීවිතේ පැවැත්මට යම් යම් අපහසුතා දුෂ්කරතා පීඩා මතුවෙන්නට පුළුවන්. ඒ අනුව විවිධ ලෙඩ රෝග ආදිය ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ඇති කරන බලපෑම තමයි බීජ නියාමයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට ධම්ම නියාම කියලා කියන්නේ මේ ලෝකයේහි අපට වෙනස් කළ නොහැකි ආකාරයෙන් බුදුරජාණන් වහන්සේටත් අවශේෂ සියලු දෙනාටත් එක වගේ ක්‍රියාත්මක වෙන අපට වෙනස් කළ නොහැකි විශ්ව ධර්මතාවය. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගින් දේවල් හට ගන්නා බව, ඒ හට ගන්නා සියලු සංස්කාර ධර්මයන්ම වහා බිඳී යන බව, ඒ වගේම ඒවා හට ගැනීම බිඳීම් කියන මේ ලක්ෂණ වලින් නිරන්තරයෙන් පෙළෙන බව එහෙම නැත්නම් දුක්ඛ ලක්ෂණය ඊළඟට සත්වයේ පුද්ගලයක ආත්මයක් මම කියලා ගත හැකි කිසිවක් නැති නිසා මගේ කැමැත්තට කිසිවක් නොපවතින බව ඒ කියන්නේ අනාත්ම ලක්ෂණය මේ බඳු කරුණෝ ධර්මතා එතකොට ඒවා බුදුරජාණන් වහන්සේටත් ඒ විදිහයි අපටත් ඒ විදිහයි කාටත් ඒවා වෙනස් කරන්නට පුළුවන් කමක් නැහැ අපේ රුචිකත්වයට අනුව මම කැමති නිසා දේවල් වෙනස් නොවි පවතින්න ඕන කියලා මම හිතුවට එහෙම වෙනස් නොවි පවතින්නේ මොකද හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන නාම රූප ධර්ම. ඒ වගේම මම කැමති විදිහට දේවල් සුවසේ පවතින්නට ඕන කියලා හිතුවට හරියන්නේ ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පීඩා විඳින දුක්ඛ ලක්ෂණය මේ සංස්කාර ධර්මයන්ට ආවේනිකයි. ඊළඟට අපේ රුචිකත්වයට අනුව දේවල් පැවතිය යුතුයි කියලා හිතුවට හරියන්නේ නැහැ. අදාළ හේතු ප්‍රත්‍යයන්ට අනුව තමයි දේවල් සිද්ධ වෙන්නේ. එතකොට ධර්ම නියාමයට අදාළ තව බොහෝ කාරණා තියෙනවා. මූලික වශයෙන් මේ විදිහට මේ විශ්ව ධර්මතාවයන්ට අපිට මුහුණ දෙන්නට සිද්ධ මෙන්න මේ විදිහට කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන මේ නියාම ධර්ම පහක් අපේ ජීවිතවලට හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට අපේ ජීවිතය සැපසේ ගත වෙනවද දුකසේ ගත වෙනවද කියලා තීරණය කරන්නට වෙන්නේ ඔය කාරණා මත. ඔය කාරණා උස්පහත් වෙන ස්වභාවයත් එක්කලා තමයි අපිට යම්කිසි සැපයක් ආස්වාදයක් විඳින්න ජීවත් වෙන්නට පුළුවන්ද? එහෙම නැත්නම් දුක පීඩාව බහුලව අපේ ජීවිතවල පවතිනවද කියලා විනිශ්චය වෙනවා. එහෙමනම් අපට ජීවිතයට පැමිණෙන දුක් පීඩා අවම කරගන්නට ඕන නම් මේ කරුණු පහ පිළිබඳව අපි વિચારපූර්වක විමසා බලලා ඒ පැති පහෙන් එන කරුණු කොහොමද අපි වෙනස් කරගන්නේ කියලා හඳුනාගන්න. දැන් එයින් අපි සිහිපත් කළා ධම්මනියාමයේ කියන එක අපි කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේටවත් වෙනස් කරන්නට බෑ. ඒවා විශ්ව ධර්මතා. ඒ නිසා එතකොට අපිට මේ පහෙන් එක කොටසක් අපේ පරිපාලනයෙන් තොරයි. වෙනස් කර හැකි දේවල් නෙමෙයි. එහෙමනම් ඒ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව කියන මේ විශ්ව ධර්මතාවයන්ට පොදු දුක්ඛ ලක්ෂණයන් අපට ඒ විදිහෙන් පිළිගන්නට වෙනවා. ඒවා අපේ කැමැත්තට අනුව උස්පහත් කරන්නට හෝ හේතුඵල වෙනස් කිරීමෙන් උස්පහත් කරන්නට හෝ පුළුවන්කමක් නැත්තේ නැති නිසා එහෙමනම් අපිට යම්කිසි වෙනසක් කරගන්නට පුළුවන්කම තියෙන උස්පහත් කරන්නට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඒකත් අපේ කැමැත්තට අනුව කියන එක නෙමෙයි අදාළ හේතුව වෙනස් කළොත් ඵලය වෙනස් කරගන්නට පුළුවන්. එතකොට එහෙම හේතු වෙනස් කරලා ඵලය වෙනස් කරන්නට පුළුවන් කාරණා එතකොට අපිට හතරක් තියෙනවා කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, යතු නියාම. එතකොට බීජ නියාමයේ කියන සාධකයක් දැන් අපිට වෙනස් කරන්න බෑ. දැන් අපි ඉපදිලා ඉන්න නිසා. මනුෂ්‍ය ලෝකේ අපි දැන් ජනිත වෙලා ඉන්නේ. එතකොට අපේ මව්පියෝ කවුද? මේ මව්පියන්ගෙන් අපට උරුම වුණු ප්‍රවේණි උරුමයන් මොනවද කියන එක දැන් තීරණය වෙලා අවසానයි. ඒ නිසා දැන් අපට ඒ ප්‍රවේණි උරුමය එහෙම නැත්නම් ඥානමය සාධක දැන් අපට හාත්පසින් වෙනස් කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒවා තේරුම් අරගෙන යම් පමණකට ඒවායින් ඇතිවෙන බලපෑම අවම කරගන්නට කළ හැකි දේවල් කරනවා විනා ඊළඟට කම්ම නියාමයත් දැනට සාංශාරික වශයෙන් අපි ජනිත කරලා තියෙනවා අලුතෙන් කරන කර්ම අපට සංශෝධනය කරගන්න පුළුවන් හැබැයි සිදු කළ කර්ම දැන් අපිට වෙනස් කරන්න බෑ ඒවා හේතු ජනිත වෙලා අවසానයි නමුත් හේතු ජනිත වුණාට අර බීජ නියාමයේ වගේම අපිට ඒ කර්මයේ විපාකත්වයට පැමිණෙනකොට දැන් මව්පියන්ගේ උරුමය අපිට ලැබිලා ඉවරයි නමුත් ඒවා මතුවෙනකොට රෝග පීඩා හැටියට හෝ කවර ආකාරයෙන් හෝ මතුවෙනකොට අපිට ඒවට යම් යම් පිළියම් යොදන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි හිතමු ජානමය වශයෙන් අපිට පැමිණෙන පිළිකා රෝගයක් හරි එහෙම නැත්නම් දියවැඩියා රෝග තත්වයක් හරි මේ මොකක් හරි අපිට මතුවෙනවා නම් ඒකට අවශ්‍ය ප්‍රතිකාර කරන්නට පුළුවන්. ඒ අම්මා මව්පියන්ගෙන් එන උරුමය දැන් ඇවිත් ඉවරයි. හැබැයි දැන් අපිට එහි ඵලය යම් යම් ප්‍රමාණයකට වෙනස් කරගන්නටයි කටයුතු කරන්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි සාංශාරික වශයෙන් අපි කරන ලද කර්ම කුසල් හෝ අකුසල් දැන් ජනිත කරලා ඉවරයි. දැන් අපිට ඒවා ඒ මූලය එහෙම නැත්නම් හේතුව නැවත සංශෝධනය කරන්න බෑ. දැන් අපිට කරන්න පුළුවන් වෙන්නේ කර්මය නිසා යම්කිසි ඵලයක් මතුවෙනවා නම් එය යම් පමණකට යටපත් කරගන්නට අඩු වැඩි කරගන්නට උස් පහත් කරගන්නට ක්‍රියාත්මක වීම පමණයි ඊළඟට ඍතු නියාමය කියන එක අපි ජීවත් වෙන ප්‍රදේශය අනුව උස් පහත් වෙනවා ඉතින් ඒක අපට බොහෝ කොට සංශෝධනය කරගන්නට වෙනස් කරගන්නට පුළුවන් හැකියාව යම් ප්‍රමාණයකට තියෙනවා ඒ තමයි දැන් දේශගුණ తত্ত্বය හාත්පසින් වෙනස් කරන්නට බැරි වුණාට අපට ජීවත් වෙන පරිසරය ඕනනම් වෙනස් කරන්න පුළුවන් සුදුසු ප්‍රදේශයක වාසය කරන්නට තෝරා ගන්න පුළුවන්. ඒකත් එතරම් පහසු කාර්යයක් නෙමෙයි. නමුත් අවශ්‍ය නම් වෙනස්කම් කළ හැකියි. ප්‍රධාන වශයෙන්ම අපි සසරේ කරන ලද කුසල කුසල කර්මයන් ඉස්මතු වෙන්නට අපි ජීවත් වෙන පරිසරය බලපානවා. එතකොට මේ පරිසරය වෙනස් වුනහම සමහර කර්ම විපාක මතුවෙන්නට ඉඩ කඩ නැතිකම නිසා ඒවා යටපත් වෙනවා. අපි කරන හැම කුසලයක්ම හැම කුසලයක්ම අනිවාර්යෙන් විපාක දෙනවා කියලා නියමයක් පවතින්නේ නැහැ. ඒවා මතුවෙන මතුවෙන විදිහට ඉඩ ලැබෙන ලැබෙන හැටියට තමයි විපාකත්වයට පැමිණෙන්නේ. ඊළඟට පස්වෙනි කාරණය තමයි චිත්ත නියාම. එතකොට චිත්ත නියාමය අපිට මේ මේ මොහොතේ අවශ්‍ය විදිහට වෙනස් කරගන්නට පුළුවන්. එතකොට ඕනෑම ස්වභාවයකින් අපිට පරිවර්තනය කරගන්නට පුළුවන් වෙනසකට ලක් කරගන්නට පුළුවන් අපට යම්කිසි බලපෑමක් කරන්නට පුළුවන් එහෙම බලපෑම් කරලා හාත්පසින් පරිවර්තනය කරන්නට පුළුවන් ප්‍රධාන කාරණය තමයි අපේ සිත. ඒ මොකද චිත්ත නියාමයේ ස්වභාවය ඒ ඒ මොහොතේ අපි හසුරවන ආකාරයට අවශ්‍ය හේතු ජනිත කරන ජනිත කරන ආකාරයට ප්‍රතිඵලය වෙනස් කරන්නට පුළුවන්. මොකද ඒක මේ මොහොතේ ක්‍රියාත්මක වෙන ධර්මයක් නිසා. අපේ සිත කියලා කියන්නේ අතීතේ ක්‍රියාත්මක වෙච්ච එකක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ අනාගතේ ක්‍රියාත්මක වෙන එකක් ගැන නෙමෙයි මේ මේ අවස්ථාවේ මේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන ස්වરૂපය. ඒතර අතීතේ ක්‍රියාත්මක වෙච්ච සිත් දැන් ඉක්ම ගිහිල්ලා ඉවරයි ඒවා අපිට වෙනස් කරන්න බෑ. ඒවා නිසා ජනිත වෙච්ච කුසල අකුසල කර්මත් දැන් අපිට වෙනස් කරන්න බෑ. ඒවාෙහි ඵලය පමණයි අපිට යම් ප්‍රමාණයකට උස්පහත් කරන්නට පුළුවන් වෙන්නේ. දැන් එහෙමනම් මේ න්‍යාම ධර්ම පහෙන් අපට සිත ප්‍රධාන වශයෙන් වෙනස්කම් වලට භාජනය කරන්නට පුළුවන්. ඊළඟට කම්මනියාමයේ පිළිබඳව කතා කරනකොට ජනිත කරපු කර්ම වෙනස් කරන්න බැරි වුණාට අභිනවයෙන් සිද්ධ කරන කර්ම අපිට වෙනස් කරගන්නට පුළුවන්. ඒ වගේම සිදු කරන ලද කර්ම විපාකත්වයට පැමිණෙනකොට ඒවා උස් පහත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට බීජ නියාමයේ අපිට වෙනස් කරන්නට බැරි වුණාට එයින් ඇතිවෙන යම් යම් ප්‍රතිඵල අපට උස් පහත් කරගන්නට පුළුවන්. ඊළඟට ඍතුනියාමය හෙවත් සීතෝෂ්ණ අපිට සමස්ත පරිසර සාධක එකපාරට වෙනස් කරන්න බැරි වුණාට අපිට උපායශීලීව යම් ප්‍රමාණයකින් ඒවා උස්පහත් කරගන්නට හෝ ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සූර්ය රශ්මිය අධික නම් අපිට ගස් කොළන් හිටව ගන්නට පුළුවන්. ඊළඟට වර්තමානයේ කරන හැටියට કૃතිම ඕනනම් වායු සමනය කරගන්නට ක්‍රම හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ජීවත් වෙන පරිසරය වෙනස් කරලා වෙනත් පහසු පරිසරයකට ගමන් කරන්න පුළුවන්. ඒ බඳු සංශෝධන කරගන්නට පුළුවන්. ධම්ම නියාමය අපිට වෙනස් කරන්නට පුළුවන් කමක් නැහැ. අපිට ඒක පැමිණෙන ආකාරයට තේරුම් අරගෙන ඒකට මුහුණ දෙනවා විනා. දැන් එතකොට ඔන්න ඔය විදිහට තමයි අපිට මේ සාධක හඳුනාගෙන ඒවා වෙනස් කරගන්නට පුළුවන් වෙන්නේ. මේ අතරින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්ත නියාම කම්ම නියාම දෙක ඊ타මත්ම ප්‍රබල සාධක දෙකක් ඒ සාධක දෙක අපේ ජීවිත උස්පහත් කරන්නට ප්‍රධාන වශයෙන් බලපානවා අර පාරිසරික සාධක ජානමය සාධක බලපෑම් ඇති කරනවා නමුත් ඒවටත් ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති කරන්නට පුළුවන් කම්ම නියාම චිත්ත නියාම කියන මේ ධර්මතා දෙකේ එතකොට අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි සිහිපත් කළ ලෝණඵල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාංශාරික වශයෙන් සිදු කරන ලද කර්ම ඒ කරපු කරපු විදිහට විපාක දෙනවා කියලා එහෙම නියමයක් නැහැ. ඒවා විපාක දෙන්නේ මතුවෙන මතුවෙන ආකාරය අනුවයි. ඒ කියන්නේ දැන් අපි සසරේ කරන ලද කුසල අකුසල කර්මයන්හි විපාක ditta ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිතේම එක කොටසක් විපාක දෙනවා. අපි මේ ජීවිතේ කරන කර්ම මේ ජීවිතේම විපාක දෙනවට තමයි ditta ධම්ම වේදනීය විපාකයයි කියන්නේ. දෙවනාත්ම භාවයේ කොටසක් විපාක දෙනවා ඒක තමයි උපපජ්ජ වේදනීය විපාකයයි කියලා කියන්නේ. නිවන් දැකලා පිරිනිවන් පානකම් යම් කොටසක් විපාක දෙනවා ඒක තමයි අපරාපරිය වේදනීය කියලා හඳුන්වනවා. එතකොට අපි කරන කුසල කුසල කර්මයන් අවස්ථා තුනකදී විපාකත්වයට පැමිණෙනවා. දැන් අභිධර්මයේ පිළිබඳව යම් වැටහීමක් තියන අයට අය දන්නවා සිත් ඇති වෙනකොට චිත්ත වීතිවල ජවන් සිත් හතක් ඇති වෙනවා. ඒ ජවන් සිත් හතේ පළමු ජවන් සිත තමයි මේ ජීවිතේ විපාකත්වයට පැමිණෙන්නේ. අවසන් ජවන් සිත තමයි දෙවන භවයේහි විපාකත්වයට පැමිණෙන්නේ. මැද ජවන් සිත් පහ තමයි නිවන් දැකලා පිරිනිවන් පාන මොහොත දක්වාම විපාකත්වයට පැමිණෙන්නේ. අපරාපරිවේදනීය වශයෙන් දැන් මේ ජීවිතයේ අපි සිදු කරන කුසල කුසල කර්මයන් අපට වෙනස් කරගන්න සංශෝධනය කරගන්න හැකියාව තියෙනවා. නමුත් සසරේ කරන ලද කුසල කුසල කර්මයන් දැන් සිද්ධ කරලා අවසాన. එතකොට ඒ කර්ම අපට උපපජ්ජ වේදනීය වශයෙන්ුත් අපරාපරි වේදනීය වශයෙන්ුත් විපාක සසරේ කරන ලද කුසල කුසල කර්ම දැන් ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දෙන්න ඉඩක් නැහැ. මොකද පෙර භවයේ කරන ලද කර්මය පෙර භවයේම විපාක දෙනවා නම් තමයි ditta ධම්ම වේදනීය. එතකොට ඒක මේ භවයට එනකොට ditta ධම්ම වේදනීය නෙමේ දෙවනාත්ම භාවයට එනකොට විපාක දෙන්නේ උපපජ්ජ වේදනීය කොටස. ඊටත් ඉස්සර ආත්ම භවවල කරලා තියෙන කර්ම දැන් අපට විපාක දෙනවා නම් ඒවා අපරාපරිය වේදනීය කර්ම හැටියටයි විපාකත්වයට පැමිණෙන්නේ. එතකොට මේ උපපජ්ජ වේදනීය කියලා දෙවනී ආත්ම භවයේ විපාක දෙන කර්ම වලින් අපට වළක්වන්න බැරි කර්ම තියෙන්නේ ආනන්තරය කර්ම පමණයි. පාප කර්ම වලින් ආනන්තරේ පාප කර්ම කියලා කියන්නේ මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුවරුන්ගේ ලේසල වීම සංගමය. එතකොට එබඳු අකුසල කර්මයක් පෙර භවයේ කරගෙන තිබුණා නම් අනිවාර්යෙන් මේ භවයේ අපි manuss ලෝකෙ උපදින්නේ නැහැ. එහෙමනම් අපි උපදින්නට નિયમિતව පවතින්නේ නිරේහි. ඉතින් පෙර භවයෙන් අපි මිය ගිහිල්ලා නිරේ උපදින්නේ නැතිව manuss ලෝකෙ ඉපදුනා කියන එකේ තේරුම පෙර භවයේ මේ යන අවස්ථාව වෙනකොට ආනන්තර පාප කර්ම අපි සතුව තිබිලා නැහැ. ඊට කලින් කරලා නිරේ ඉපදිලා දුක් විඳලා ඒක අවසන් වුණාද කියන්න බෑ. හැබැයි පෙර භවයෙන් අපි මේ යනකොට ඒ වෙනකොට ආනන්තර පාප කර්ම අපි සතුව ඉතිරි වෙලා තිබුණේ නැහැ කියලා අපිට ස්ථිරවම කියන්නට පුළුවන් මේ භවයේ මනුලෝපන්න නිසා. එතකොට මේ ජීවිතේ අපි නැවත ආනන්තර පාප කර්මයක් කරගත්තේ නැතිනම් සසරේ කරන ලද ආනන්තර පාප කර්ම අපි සතුව ඇත්තේ නැහැ. ආනන්තරය කියලා කියන්නේ දෙවන භවයේ ඒකාන්තයෙන් නිරේ උපදින අකුසල කර්ම තමයි ආනන්තරේ පාප කර්ම හැටියට හඳුන්වන්නේ. ඒ බඳු කුසල කර්මක් දැක්වෙනවා ධාන කුසල. එතකොට ධානයක් උපදවාගෙන ඒ පිරෙහෙන්නේ නැතුව අභාවයටපත් වුණොත් ඒ ධානයට අදාළ බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලැබෙනවා. නමුත් ධානයක් උපදවාගෙන තිබුණා වුණත් ආනන්තරේ පාප කර්මයක් කරගත්තොත් අර ධාන කුසලය අහෝසි වෙලා යනවා. ඒක අපිට පේනවා දේවදත්ත හාමුදුරුව ධාන අභිඥා උපදවාගෙන හිටියා. නමුත් ආනන්තරේ පාප කර්ම කරගත් සැනින්ම ඒ සියල්ලක්ම අහෝසි වෙනවා. එහෙමනම් ආනන්තරේ කුසලයටත් වඩා වඩා බරපතල වෙන්නේ ආනන්තරේ අකුසලය. ඒ නිසා තමයි ආනන්තරේ කර්ම හැටියට දක්වනකොට ප්‍රධාන වශයෙන් අකුසල ධර්ම පහ ගැන කතා කරන්නේ. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුවරුන්ගේ ලේසෙලවීම, සංඝ බෙහෙදේ කියන මේ කරුණු පහ. එතකොට ඒ කරුණු පහ එහෙම නැත්නම් ඒ ආනන්තර පාප කර්ම කොටස පමණයි අපිට වෙනස් කළ නොහැකි ආකාරයෙන් විපාක දෙන්නේ අවශේෂ කුසල කුසල කර්ම අපිට දෙවනාත්ම භාවයේ විපාක දුන්නත් එහෙම නැත්නම් අපරාපරිය වේදනීය වශයෙන් තුන්වෙනි ආත්ම භාවයේ ඉඳලා අපේ පිරිනුවන් පානකම් විපාක දුන්නත් ඒවා යම් යම් ආකාරයකින් උස් පහත් කරගන්නට පුළුවන්කම තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. කොහොමද උස් පහත් කරගන්නේ? තථාගතයන් වහන්සේ දක්වන්නේ ඒ කර්ම විපාකත්වයට පැමිණෙන්නේ ඒ විපාක දෙන්නට අවශ්‍ය පසුබිම සැකසෙන ස්වභාවය අනුවයි. කරපු කරපු පමණින් විපාක දෙන්නේ නැහැ. විපාක දෙන්නට ඒවා මතුවෙන මතුවෙන ආකාරයෙන් තමයි විපාක දෙන්නේ. මතුවෙන්නේ කොහොමද? පරිසරය සැකසෙනකොට. එතකොට පාරිසරික සාධක කියලා කියන්නේ මොකද්ද? අපේ සිතුවිලි, වචන, ක්‍රියා සහ බාහිර සාධක හසුරුවා ගන්නා විදිහ. ඒවා මත තමයි අපේ සාංශාරික කර්ම මතුවෙන්නේ. එතකොට අපි සිතන විදිහ වෙනස් කරන්න පුළුවන් නම්, කතා කරන විදිහ වෙනස් කරන්න පුළුවන් නම්, ක්‍රියා කරන විදිහ වෙනස් කරන්න පුළුවන් නම්, බාහිර සාධක හසුරුවා ගන්න විදිහ වෙනස් කරන්න පුළුවන් නම් අර කර්ම විපාක මතුවීම අපිට වෙනස් කරන්නටත් පුළුවන්. ඒවාෙහි විපාකත්වයට පැමිණීම උස් පහත් කරන්නටත් පුළුවන්කම තියෙනවා. එතකොට මේ සසරෙහි කරන ලද කුසල කුසල කර්මයන් අපට දෙවිධයකින් විපාක දෙනවා ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක වශයෙන් ප්‍රතිසන්දි විපාකය කියලා කියන්නේ උත්පත්තිය සඳහා බලපාන ආකාරය. ඒ කියන්නේ අපි මනුෂ්‍ය ලෝකයක ඉපදුනේ පෙර සසරේ කරලා තිබුණු යම්කිසි කුසල විපාකයක් විපාකත්වයට පැමිණීම වශයෙන් අපි මරණයටපත් වෙලා නැවත නැවත භවෙහි උත්පත්තිය ලබන්නේ තෘෂ්ණාව නිසා. නමුත් ඒ උපදින්නේ කොතනද කියලා තීරණය කෙරෙන්නේ කර්ම ශක්තියට අනුවයි. දැන් පෙර භවයෙන් මේ යනකොට අපේ සසර ගමන අවසන් නොවි තවත් භවයක එල්බ ගන්නේ භව තණ්හාව නිසා. නමුත් ඒ එල්බ ගන්නා තැන මනුලොවක්ද, දෙව්ලොවක්ද, සතර පායෙන් තැනක්ද, බ්‍රහ්ම ලෝකයේද ඒවා තීරණය වෙන්නේ ඒ මතුවී එන කර්ම වේගයට අනුව. එහෙමනම් අපිට පෙර භවයේ කුසල කර්මයක් ඉස්මතු වීම නිසා තමයි අපි manuss ලෝකෙ ඉපදිලා තියෙන්නේ. එහෙමනම් ප්‍රතිසන්දි කර්ම විපාකයේ වශයෙන් අපි හැමෝටම කුසල කර්මයක් මතුවලා තියෙනවා. එහෙනම් manuss ලෝකෙ ඉපදිච්ච අපි හැම දිනාටම සතුටු වෙන්න පුළුවන්. කුසලයක් මූලික වෙලා තමයි අපි හැම කෙනෙක්ම මනුලොව ජනිත වෙලා තියෙන්නේ. ඊළඟට කර්මයේ විපාකයේ දෙවැනි කොටස තමයි ප්‍රවෘත්ති විපාක වශයෙන් විපාක මතුවෙනවා. ප්‍රවෘත්ති විපාක කියන්නේ ඉපදුනාට පස්සේ මිය යනතෙක් විපාක දෙන කොටස. උත්පත්තියට හේතු වන කොටස තමයි ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ. ඉපදුණු තැන ඉඳලා මිය යනතෙක් විපාක දෙන කොටස තමයි ප්‍රවෘත්ති විපාක කියන්නේ. එතකොට දැන් අපි කුසල කර්මයක් ප්‍රතිසන්දි වශයෙන් මතුවලා manuss ලෝකෙ ඉපදුනාට ඉපදුනාට පස්සේ මැරෙන තෙක් අපට කුසල් විතරක් නෙමෙයි විපාක දෙන්නේ කුසල කුසල දෙපක්ෂයම අපට විපාකත්වයට පැමිණෙනවා. ඒතර කුසල විපාක විපාක දෙනකොට සැප සහගත අත්දැකීම් අපට ලබන්නට පුළුවන්කම තියෙනවා. අකුසල විපාක විපාක දෙනකොට කටුක දුක්ඛ සහගත අත්දැකීම් අපට ලබන්නට අවස්ථාව සැලසෙනවා. එතකොට ඒ සුවදායකව අපේ ජීවිතය පහසුවෙන් පවත්වා ගන්නට පුළුවන් විදිහට කුසල කර්ම විපාක දෙනකොට ඒවා හඳුන්වනවා උපස්තම්භක කර්ම කියලා. දැන් දහම් පාසල් යන කාලේ ඉඳලා පොඩි කාලේ ඉඳලා අපි ඒවා ඉගෙනගෙන තියෙනනේ. උපස්තම්භක කර්ම, උපපීලක කර්ම, උපඝාතක කර්ම කියලා. උපස්තම්භක කර්ම කියලා කියන්නේ ඒ ලබාගත්තු ආත්ම භාවයේ සුවපත්ව හොඳින් පවත්වාගෙන යන්නට උදව් වෙන කර්ම. ඉතින් බොහෝ කොට කුසල කර්ම තමයි අපිට ජීවිතයේ සුවපත්ව පවත්වාගෙන යන්නට උදව් උපපීලක කර්ම කියලා කියන්නේ අපි කුසලයෙන් ලැබපු මේ ආත්ම භාවය පීඩාවටපත් වෙන විදිහේ විපාක මතු කරනවා. ඒ මොනවද? සසරේ කරලා තියෙන යම් යම් අකුසල කර්ම විපාක වශයෙන්. එහෙමනම් ජීවිතයට දුක පීඩාව කම්කටොළු බහුලව පැමිණෙනවා කියලා කියන්නේ කර්ම සාධකයේ වශයෙන් ගත්තහම අකුසල කර්ම විපාක බහුලව මතුවෙන කාලය. ඉතින් ඒකට තව අපේ සිතුම් පැතුම් වල ස්වභාවය, ඍතු නියාමය, බීජ නියාමය, ධම්ම නියාමය ඔය සියල්ලක්මත් එතනට හේතු වෙනවා. අපි දැන් මේ පැහැදිලි කළේ කර්ම සාධකය කොහොමද එතනට බලපවත්වන්නේ කියලා. දැන් අපි මුලින් පැහැදිලි කළා ධම්ම නියාමය අපිට වෙනස් කරන්න බෑ. හැබැයි අවශේෂ නියාම ධර්මවල ස්වභාවය තමයි ඒවාෙහි අනිවාර්ය නියමයන් පවතිනවා. නමුත් අදාළ හේතුව වෙනස් කළොත් ඵලය වෙනස් වෙනවා කියන නියමයකුත් ඒවාෙහි පවතිනවා. අර ධර්ම නියාමවල අපිට ඒ මූල හේතුන් වෙනස් කරන්න බැරි නිසා තමයි ඒ ඵලය ඒ විදිහට ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එහි මූල හේතුන් ස්ථාවර වෙලා තියෙන නිසා ඵලය ඒ ආකාරයෙන් ඒ ධර්මතාවයේ හැටියට සක්‍රිය වෙනවා. එතකොට අවශේෂ පැති වලින් බලනකොට කර්මය, චිත්තය, ඍතුව, ඒ වගේම බීජ නියාම කියන මේවාෙහි ස්වභාවය තමයි අපිට මූල හේතුව වෙනස් කරන්නට බැරි වුණත් අර මතුවෙන ප්‍රතිඵලය යම් ප්‍රමාණයකට වෙනස් කරගන්නට අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට දැන් කුසල කුසල කර්මයන් ගෙන් අකුසල කර්ම ඉස්මතු වෙලා අපට පීඩා ඇති කරනවා නම් ඊළඟට ඍතු නියාමය අනුව අපට සීතෝෂ්ණ බලපෑම් ඇති කරලා පීඩා ඇති කරනවා නම් බීජ නියාමයේ මත අපට මව්පියන්ගේ ඒ ප්‍රවේණි උරුමයන් අනුව අපට ලෙඩ දුක් පීඩා ආදිය බහුලව මතුවෙනවා නම් ඒ වගේම චිත්ත නියාමයේ මත වැරදි විදිහේ සිතීම් වැරදි විදිහට කය හසුරුවා ගැනීම ආදිය නිසා අපට යම් යම් පීඩා ඇති වෙනවා නම් ඒ කොටස් හතර අපට නිවැරදිව තේරුම් අරගෙන මේ විදිහට අපේ ජීවිතයට බලපාන සාංශාරික කර්ම උස් පහත් කරගන්නා ක්‍රමය තමයි අපි මුලින් මාතෘකා කරන ලද ලෝණපල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහිදී තථාගතයන් වහන්සේ දක්වනවා කර්ම විපාක දෙන්නේ කරපු කරපු හැටියට නෙවෙයි ඒවා මතුවෙන මතුවෙන ආකාරය මතයි. එතකොට මතුවෙන්නේ කොහොමද? පරිසරය සැකසෙන ආකාරය අනුවයි. ඒ වගේම ඒ මොහොතේ ඒ පුද්ගලයා සතු ශක්තිය අනුව ඇතම් අකුසල කර්ම යටපත් වෙලා යනවා. ඇතම් කුසල කර්ම ඉස්මතු කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සඳහා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් මානසිකව ශක්තිමත් වෙනවා නම් මහේශාක්‍ය වෙනවා නම් ඒ බඳු පුද්ගලයාට අකුසල කර්ම තිබුණා වුණත් බරපතල පීඩාවක් ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් මනසින් දුර්වල නම් අල්පේශාක්‍ය නම් ඒ තනත්තාට කුඩා කුඩා අකුසල කර්ම පවා මහා විපාක ඇති කරනවා. ඒ පාඩය තමයි අපි මාතෘකා කළේ ඉදපන භික්කවේ ඒ කච්චස්ස පුද්ගලස්ස අප්පමත්ත කම්පි පාපං කම්මං කතං තමේනම් නිරයන් උපනේති. ඇතම් කෙනෙක් ඉතා කුඩා කුසල කර්මයක් කරගත්තා වුණත් ඒකෙන් කෙලින්ම නිරය උපදින්නට හේතු වෙනවා. නමුත් තව සමහර කෙනෙක් ඒ බඳුම කුඩා අකුසල කර්මයක් කරගන්නවා. ඒක නිරය උපද්දවන්නට හේතු වෙන්නෙත් නැහැ. ඊළඟ භවයක විපාක දෙන්නෙත් නැහැ. මේ ජීවිතයේ ditta ධම්ම වේදනීය වශයෙන් යම් විපාකයක් ඇති කරලා ඒ යටපත් වෙලා යනවා. එතකොට එක්කෙනෙකුට එක විදිහකටත් තව කෙනෙකුට තව විදිහටත් ඇයිද මේ අකුසල කර්ම විපාක දෙන්නේ? කුසල අකුසල කර්ම විපාක දෙන්නේ. කුසල අකුසල දෙකම එහෙමයි. කුසලේ නම් මහේශාක්‍ය පුද්ගලයාට බහුලව විපාක දෙනවා. අකුසලේ නම් මහේශාක්‍ය පුද්ගලයාට බහුලව විපාක දෙන්නට ප්‍රබල විපාකයක් ඇති කරන්න සමත් වෙන්නේ නැහැ. කොහොමද අපි මේක තේරුම් ගන්නේ? දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පසුගිය කාලවකවානුවේ තවමත් ලෝකේ තියෙනවා මේ කොරෝනා වෛරසය. එතකොට කොරෝනා රෝගය හැදුණු හැම දිනම මිය ගියේ නැහැ. කොරෝනා වෛරසය එහි ප්‍රබලම ප්‍රභේදයක් ශරීරගත වුණු සියලු දෙනාම වුණත් මිය ගියේ නැහැ. සමහර කෙනෙකුගේ ජීවිතේ රැකුණා. ඒ කොමක් නිසාද? ඒ කොරෝනා වෛරසය එකක්ම වුණත් ඒ රෝගේ වැළඳුණු පුද්ගලයාගේ කායික ප්‍රතිශක්තිය වැඩි නම් ඒ පුද්ගලයා ජීවිතක්ෂයටපත් කරන්නට අර වෛරසය සමත් වෙන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙකුගේ කායික ප්‍රතිශක්තිය අඩු නම් ඒ තනත්තාට තව තව ලෙඩ රෝග තියෙනවා නම් ඒවෙන් කය දුර්වල වෙලා නම් පවතින්නේ අර කොරෝනා වෛරසයට පුළුවන්කම තියෙනවා ඒ තනත්තා ගේ ජීවිතය අහෝසි කරන්නේ. එතකොට දැන් කොරෝනා වෛරසය කියන්නේ සත්වයේ පුද්ගලික ආත්මයක් නෙමෙයි. ඒක පාරිසරික වශයෙන් බලපාන යම්කිසි සාධකයක්. එතකොට ඒ සාධකයෙන් අපේ ජීවිතය අහෝසි වෙනවද අපේ ජීවිතය රැකෙනවද කියන එක තීරණය වෙන්නේ වෛරසය මත පමණක් නෙමෙයි ඒකට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිය අපි ළඟ තියද නැද්ද කියන කාරණයක් එක්ක වෛරස විස බීජ හැම එකක්ම ඒ විදිහට අන්න ඒ වගේ තමයි සාංශාරික වශයෙන් බලපවත්වන කර්ම විශේෂයෙන් අකුසල කර්ම අපට උපපීලක වශයෙන් පීඩා ඇති කරන්නට සමත් වෙන කර්මවලට අපට කොච්චර පීඩා ඇති කරන්නට පුළුවන්ද අපේ ජීවිතය විනාශ කරන්න පුළුවන්ද අපට බරපතල පීඩාවක් ඇති කරනවද සුළු පීඩාවක් ඇති කරනවද මේවා තීරණය වෙන්නේ අපේ මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය මතයි එනිසා තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය ගොඩනගා ගත්තොත් අර කායික ප්‍රතිශක්තිය වැඩි වෙනකොට වෛරස විස බීජවලට අපේ ජීවිතය විනාශ කරන්නට බැරුව වගේ ඒවා ශරීරගත වෙන්නට පුළුවන්. හැබැයි බරපතල පීඩාවක් ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. අන්න වගේ තමයි සසරේ අපි කරන ලද අකුසල කර්ම විපාක මතුවෙනවා. පරිසරය සැකසෙනකොට නමුත් ඒවෙන් ලොකු පීඩාවක් අපට ඇති කරන්න පුළුවන් කමක් නැහැ. අපේ මහේශාක්‍ය බව ඇති කරගත්තොත් මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය වර්ධනය කරගත්තොත්. ତර මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය ඇති කරගන්නට කරුණු හතරක් දියුණු කරගන්නට ඕන. කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා. කාය භාවනා කියලා කියන්නේ කයට පැමිණෙන යම් යම් දුක් පීඩා වලදී විපරීත නොවේ ඒවා පිළිබඳව සිහියෙන් කය සංසුන් කරගන්නට අවශ්‍ය කායගත සතිය පුරුදු පුහුණු කිරීම. ඒ කියන්නේ වෙන තුනේ අපිට පොඩි හිසේකක්කමක් පොඩි බඩේකක්කමක් හැදුනා වුණත් ඒක අනේ මට දරා ගන්න බෑ කියලා අපි ඒකත් එක්කලා වික්ෂිප්ත වෙනකොට විපරීත වෙනකොට කයත් දුබල වෙනවා සිතත් දුබල වෙනවා ඒ සිත දුබල වීම හේතු කොටගෙන කායික ප්‍රතිශක්තිය හොඳටම දුර්වල වෙනවා. ඒ නිසා තමයි අපි යම්කිසි රෝගයකට උනත් සර්පෙක් දෂ්ට කළාම උනත් වසක් විසක් ශරීරගත උනත් බියපත් වෙච්ච ගමන් කය විකෘති වෙනවා. ප්‍රතිශක්තිය අඩු වෙලා වේගෙන් අර වස විස පැතිරෙනවා. ඒ විතරක් නෙමේ සමහර කාරණා පිළිබඳව අපිට ශරීරයට විස ඇතුල් වෙලා නැහැ. අපි මනසින්ම තැති ගන්නවා බියපත් වෙනවා. ඒ හේතු කොටගෙන ලේ විස වෙන අවස්ථා තියෙනවා. අපි දන්න එක තරුණ මහත්මේ ඒ විදිහට තමන්ගේ විශාල ධනයක් තමන්ට අහිමි වුණා කියලා ඇතිවෙච්ච මානසික පීඩාව නිසා ඔහු දීර්ඝ කාලයක් කායිකව රෝගීව හිටියා. මොකද්ද හේතුව කියලා බලනකොට ලේවිස වීම. ඒතකොට ලේවිස වෙලා තියෙන්නේ බාහිරින් යමක් ඇතුළත් වෙලා නෙමෙයි. තමන්ගේ මානසික වික්ෂිප්ත භාවයත් එක්ක. එතකොට කය සුවපත්ව පවත්වා ගන්නට, කයට පැමිණෙන පීඩා අවම කරගන්නට ඒතනත්තාට සාංශාරික කර්ම වලට ඔරොත්තු දෙන්නට නම් කාය භාවනාව පුහුණු කරන්න ඕන. කාය භාවනා කියලා කියන්නේ කායානුපස්සනා සතිපට්ඨානය. කය අනුව සිහිය පවත්වන්නට පුහුණු වෙන්නට ඕන. ඒ අනුව අපිට යම් යම් අකුසල කර්ම මතු වුණත් ඒවා බොහෝ කොට ඒවයින් ඇතිවෙන පීඩාව අවම කරගන්නට අවශ්‍ය මානසික ප්‍රතිශක්තිය ගොඩනගෙනවා. මේක දීර්ඝ වශයෙන් පැහැදිලි කළ යුතු කාරණයක්. ගැඹුරින් සිතා බලන්නට අවශ්‍යයි, පුහුණු කරන්නට අවශ්‍යයි. එතකොට දෙවෙනි කාරණය තමයි සීල භාවනා. සීල භාවනා කියලා කියන්නේ නොකල යුතු දේ නොකර සිටීම, කල යුතු දේ කිරීම තමයි සීලය කියලා කියන්නේ. සංවරය කියලා. එතකොට තමන්ටත් අනුන්ටත් අනර්ථකාරී දේවල් නොකර ඉන්නටත් තමන්ටත් අනුන්ටත් යහපත පිණිස හේතු වෙන දේ කරන්නටත් අපි දක්ෂ වෙන්නට ඕන. තමන්ටත් අනුන්ටත් අනර්ථකාරී දේ නොකියන්නටත් අර්ථ සම්පන්න දේ කියන්නට. ඒ වගේම තමන්ටත් අනුන්ටත් අනර්ථකාරී දේ නොසිතන්නටත් අර්ථ සම්පන්න විදිහට සිතන්නට. අපේ සිතුවිලි වචන ක්‍රියා සංවර කරගන්නට පුළුවන් නම් එතන තමයි සීලය වැඩෙන්නේ. ඒ සීලය වැඩෙන වැඩෙන තරමට අපට පුළුවන් වෙනවා සසරේ යම් යම් අකුසල් කරගෙන තිබුණා වුණත් නැවත අකුසල් නොකර සිටින්නට. එතකොට මහේශාක්‍ය වෙන්න වෙන්න අපි මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය වැඩෙන්න වැඩෙන්න සසරේ කරන ලද කර්ම වලට ඔරොත්තු දීමකුත් ඇති වෙනවා අභිනවයෙන් අකුසල කර්ම කරගන්න එක වලකිනවා අපි සිල්වත් නැතිනම් අපිට යම් යම් අපහසුතා පැමිණෙනකොට කරදර බාධක පීඩා එනකොට ඒවයින් අපි වික්ෂිප්ත වුණහම කුපිත වුණහම ආවේගශීලී වුණහම අහවලා නිසා තමයි මෙහෙම වුනේ අසවලා හුණියම් කරන්නේ නැති කොඩි වින කරන්නේ නැති ඒ නිසයි මෙහෙම වුනේ වස දෙන්නට ඇති මේගොල්ලෝ ඊර්ෂ්‍යා කරපු නිසා තමයි මෙහෙම වුනේ මේගොල්ලෝ තමයි අපිට මේ පීඩා ඇති කළේ කියලා පුද්ගලයොත් එක්කලා ගැටෙනවා ගැටිලා ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක තුලින් සිත විකෘති කරගෙන ඒ අය සමග විවිධ ගැටුම් අඩදබර ඇති කරගන්නට ගිහිල්ලා ඒ අයට හානි කරන්නට ගිහිල්ලා අකුසල් කරගන්නට පුළුවන් එතකොට ඇයි එහෙම වෙන්නේ? සීල භාවනාවක් නැති නිසා. ඊළඟට වැරදි විදිහට වචන පාවිච්චි කරන්න ගිහිල්ලා අර ඇතිවෙච්ච ප්‍රශ්නයට අමතරව තව බරපතල ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන් බහින්බස් වීම නිසා ප්‍රශ්න දුරදිග ගිහිල්ලා ගැටුම් ඇති වෙලා කලකෝලහල ඇති වෙලා ජීවිත විනාශ වෙන්නටත් පුළුවන්. එතකොට ඒ තත්ත්වයන් ඇති වෙන්නේ පුද්ගලයාගේ සංවරය නැහැ. එතකොට අපිට පීඩා ඇති වෙන්න ඇති වෙන්න අපි දුර්වල වෙලා හරියන්නේ නැහැ. ඒවට ඔරොත්තු දෙන්නට අවශ්‍ය කායික සංවරය, මානසික සංවරය අපි ගොඩනගා ගත්තොත් තමයි අපට ඒ දුක් පීඩා අවම කරගන්නට අවශ්‍ය මහේශාක්‍ය බව ගොඩනගා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා දෙවැනි කාරණය තමයි සීල භාවනා. සීලෙන් අපි වැඩෙන්නට ඕන කොතෙක් දුක් පීඩා කරදර ආවත් Tamanටත් අනුන්ටත් අනර්ථකාරී දෙයක් නොකර සිටින්නට. අනර්ථකාරී විදිහට වචන කතා නොකරන්නට අනර්ථකාරී විදිහට නොසිතන්නට අපි දක්ෂ වුණොත් තමයි අර සාංශාරිකව එන පීඩාවට අපිට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් අර වෛරසය මතුවෙනකොට අපි කායිකව දුර්වල වුණොත් ප්‍රතිශක්තිය හීන කරගත්තොත් අපි විනාශම වෙලා යනවා. අන්න වගේ සාංශාරික අකුසල කර්ම විපාක මතුවෙනකොට අපේ කායික සංවරය නැතිනම් සීල සංවරය නැතිනම් මානසික සංවරය නැතිනම් ප්‍රඥාව නැතිනම් ඒ පුද්ගලයා විනාශම වෙලා යනවා. ඒ නිසා පළවෙනි කාරණය තමයි කාය භාවනාව, ඒ කියන්නේ කායික සංවරය, සති සම්පජඤ්ඤේ පැවැත්වීම. දෙවෙනි කාරණය තමයි සීලය. තුන්වෙනි කාරණය තමයි චිත්ත භාවනා. චිත්ත භාවනා කියලා කියන්නේ මනසේ පවතින දුර්වලකම් යටපත් කරමින් ಗುಣ අවදි කරමින් මනස පුහුණු කිරීම. ඒ කියන්නේ යම් යම් අවස්ථා පැමිණෙනකොට අපි මුලිනුත් සිහිපත් කළා ලෙඩ දුක් මතුනත් බාහිර ප්‍රශ්න ආවත් අපි මුලින්ම මනසින් කඩා වැටුනොත් අපට ඔරොත්තු දීමේ හැකියාව නැති වෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම අවශ්‍යයි මානසිකව ඔරොත්තු දීමේ හැකියාව මානසික ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම. මානසික ප්‍රතිශක්තිය ගොඩනැගෙන්නේ මනසේ පවතින දුර්වලකම් හඳුනාගෙන ටික ටික දුරු කරගන්න ප්‍රමාණය. ඊළඟට මානසික ගුණාංග හඳුනාගෙන ටික ටික අවදි කරගන්නා ප්‍රමාණයට ඒ ඒ ප්‍රමාණයත් එක්කලා තමයි අපේ මනසේ ප්‍රතිශක්තිය වැඩෙන්නේ. මානසික දුර්වලකම් කියලා කියන්නේ ඉවසන්න බෑ, දරන්නට බෑ, කුපිත වෙනවා, ගැටෙනවා, හැඟීම්බර වෙනවා, ආවේගකාරී වෙනවා, සිහිය පවත්වන්නට දක්ෂ නැහැ, වීර්ය නැහැ, අදිෂ්ඨානය නැහැ. එතකොට ඒ බඳු දුර්වලකම්. ඒවා නිසා අපට අර සාංශාරිකව පැමිණෙන කර්මවලට අර පැමිණෙන දුක් පීඩා වලට ඔරොත්තු දී ගන්නට බැරි වෙනවා. ඊළඟට ඒවට ඔරොත්තු දෙන්නට අවශ්‍ය ඉවසීම, දරා ගැනීම, චිත්ත අධිෂ්ඨානය, වීරය, සිහිය, ප්‍රඥාව, චිත්ත ඒකාග්‍රතාවය, ධෛර්යය එතකොට මේවා ටික ටික වර්ධනය කරගන්න. අර දුර්වලකම් අඩු කරගෙන ඔය ගුණාංග දියුණු වෙන්න දියුණු වෙන්න ඒ තනත්තාට අර වෛරසය කොයිතරම් ප්‍රබල වුණත් ඒකට ඔරොත්තු දෙන්නට කායික ප්‍රතිශක්තිය තිබුණොත් ඒ වෛරසයට අපේ ජීවිතේ විනාශ කරන්නට නොහැකි වෙනවා වගේ අපි මානසික ප්‍රතිශක්තිය ওই විදිහට මනස පුහුණු කරලා මනසේ දුර්වලකම් දුරු කරලා මානසික ගුණාංග අවදි කරගන්නට සමත් වුණොත් ඒතනත්තාට සාංශාරික කර්ම වශයෙන් පැමිණෙන ඒ උපපීලක කර්මයන්ට ඔරොත්තු දීමේ හැකියාව මතු කරගන්නට පුළුවන්කම තියෙනවා ඊළඟට හතරවෙනි කාරණය තමයි පඤ්ඤා භාවනා. පඤ්ඤා භාවනා කියලා කියන්නේ ප්‍රඥාව දියුණු කිරීම. ප්‍රඥාව කියලා කියන්නේ හොඳ නරක කුසලයේ අකුසලයේ හේතුව ඵලයේ යහපත අයහපත කල යුත්ත නොකල යුත්ත මේවා નિවරදිව තේරුම් අරගෙන කටයුතු කිරීම. ඉතින් ඒ මත තමයි ප්‍රඥාව වැඩෙන්නේ ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය වැඩෙන්නේ. අපිට හොඳ නරක කල යුත්ත නොකල යුත්ත තෝරා බේරා ගන්නට තරම් සිහි බුද්ධියක් සති සම්පජඤ්ඤයක් නොවුනොත් අපි දුක පීඩාව පැමිණෙනකොටම අපි ආවේගකාරී වෙනවා. එහෙම නැත්නම් අපි මානසිකව දුර්වල වෙලා කඩා වැටෙනවා. එතකොට අපිට තියෙන ප්‍රඥාවක් නැති වෙනවා. අඥාන විදිහට තමයි වැඩ කරන්නේ. දරා ගැනීමේ හැකියාව තියෙන ටිකක් නැති කරගන්න. එතකොට ඒක මානසික අර්බුදයක් බවට පත් වෙනවා. මානසික රෝගයක් බවට පත් වෙනවා. සසරේ කරන ලද යම්කිසි අකුසල කර්මයක් නිසා පීඩාමත් වෙනවා. ඒක මනසෙන් දරා ගන්න බැරි වෙනකොට ප්‍රඥාවෙන් විසඳ ගන්න බැරි වෙනකොට ඒක මනසේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා මානසික රෝගයක් බවට මානසික ආතතියක් බවට පත් වෙනවා. එතකොට අපි කායිකවත් රෝගී වෙනවා මානසිකවත් රෝගී වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි කෙනෙකුට සාංශාරික වශයෙන් දුක්ඛ විපාක මතුවෙන්නට පුළුවන් සසරේ කරන ලද අකුසල කර්ම හේතු කොටගෙන ඒවා උපපීලක කර්ම හැටියට අපට පීඩා ඇති කරනවා. ගතට සිතට පීඩා ඇති කරනවා. නමුත් මේ පීඩා ඇති කරන්නට බරපතල විදිහට පීඩා ඇති කරන්නට පුළුවන් වෙන්නේ අපි දුර්වල වුණොත්. නමුත් අපි ශක්තිමත් වුණොත් මහේශාක්‍ය වුණොත් ඒ තනත්තාට බරපතල පීඩාවක් ඇති කරන්නට කර්මය සමත් වෙන්නේ නැහැ. ඒ කර්මය අර වෛරසය කොච්චර ප්‍රබල වුණත් ප්‍රතිශක්තිය වැඩි නම් ජීවිතේ විනාශ කරන්නට සමත් නොවි එය ඊතා සුළු පීඩාවක් ඇති කරලා සමනය වෙලා යන්නාසේ දැන් කොරෝනා වෛරසය හැදිච්ච සමහරු ඒගොල්ලන්ට බරපතල පීඩාවක් ඇති වෙච්ච බවක් කියන්නේ නැහැ. සමහර අය බරපතල පීඩාවටපත් වුණා, සමහර අය ජීවිතක්ෂයටපත් වුණා. එතකොට අන්න ඒ වගේ එකම විදිහේ අකුසල කර්ම අපි සසරේ කරලා තිබුණා වුණත් ඇතම් කෙනෙක් ඒකෙන් කෙලින්ම ජීවිතයත් අහෝසි වෙලා නිරයට ඇදගෙන යනවා සමහර කෙනෙක් ඒ අකුසලෙන් බරපතල විදිහේ කායික මානසික පීඩාවකට ලක් වෙනවා. තව සමහර කෙනෙකුට ඒවන් නොදැනෙන මට්ටමට ඉතා සැහැල්ලුවෙන් දරා ගන්නට පුළුවන් කුමක් නිසාද? කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා පවතින නිසා. ඒ කියන්නේ කායික සංවරය, මානසික ශක්තිය, මානසික සංවරය, ඒ වගේම සීලය, ප්‍රඥාව. මේ කරුණු හතර අපි නුවණින් දැනගෙන ප්‍රගුණ කරන්නට පුළුවන් ඒ ඒ තරමට නැවත අකුසල් කරගන්නේ නැතිව එන දෙයට ඔරොත්තු දීගෙන එය මනසේ ප්‍රශ්නයක් බවට පත් කරගන්නේ නැතිව ඒ මානසික රෝගයක් බවට පත් කරගන්නේ නැතිව අපට අකුසල කර්ම විපාකවලට සහ බාහිර දුක් පීඩාවන්ට ඔරොත්තු දී ගන්නට පුළුවන්. ඊළඟට දැන් ඔය තමයි අපි කල යුතු ප්‍රධානම කාරණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම කිරීමෙනුත් යම් ප්‍රමාණයකට ඒවා යටපත් කරගන්නට පුළුවන්. ප්‍රතිවිරුද්ධ කුසල කර්ම කියලා කියන්නේ දැන් අපට ජීවිතය අහෝසි වෙන විදිහේ බරපතල සාංශාරික අකුසල කර්ම තියෙනවා නම් ඒ කියන්නේ පෙර සසරේ අපි අන් අයගේ ජීවිත විනාශ කරනවා. ඒ අකුසල කර්ම මතුවෙනකොට අපේ ජීවිතයත් අකාලේ විනාශ වෙන්නට පුළුවන්. ඉතින් ඒකට විවිධ පැතිවලින් කරුණු මතුවෙන්න පුළුවන්. පුද්ගලයෝ ඉදිරිපත් වෙලා අපේ ජීවිතය විනාශ කරන්න හදන්න පුළුවන්, වසවිස දෙන්නට පුළුවන්. ඒ වගේම වෙනත් උපාය මාර්ග යොදන්නට පුළුවන් පුද්ගලයෝ. එහෙම නැත්නම් ස්වභාවික හේතු මතුවෙන්නට පුළුවන්. වසවිස ශරීරගත වෙලා, පාරිසරික සාධක විකෘති වෙලා, වෙනස් වෙලා, ලෙඩ රෝග හැදිලා, හදිසි අනතුරු වෙලා එහෙම අපේ ජීවිතය විනාශ වෙන්නට කටයුතු පැමිණෙන්නට පුළුවන්. මේ කවර ක්‍රමයකින් හෝ අපේ ජීවිතයට අර සසරේ අප විසින්ම කරගත්තු අකුසල කර්මය මතුවෙනවා නම් එහෙම මතුවෙන්නට ඉඩකඩ තියෙනවා කියලා අපට දැනෙනවා නම් ඒකට පසුබිම හැදෙනවා කියලා පෙනෙනවා නම් ඒ අකුසල කර්මයට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම ජනිත කරගත්තොත් ඒ අකුසලය යටපත් කරන්න පුළුවන්. ඒවට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම කියලා කියන්නේ මොනවද? ප්‍රාණඝාතය සිද්ධ කළා නම් ඒකට ප්‍රතිවිරුද්ධ කුසලය තමයි અભේදානය. සතුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම. දැන් මේ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි කුඩා ලුණු කැටයක් අරගෙන වතුර ස්වල්පයක් භාජනයකට අරන් ඒ ලුණු කැටේ බඳුනට දාලා කැලතුවොත් ටික වෙලාවකින් ලුණු කැටේ දිය වෙනවා. දැන් ලුණු කැටේ දිය වුණාම දැන් ආපහු කూరు ගාලා මේ ලුණු කැටේ ආපහු ගන්න බෑ දැන් දිය වෙලා ඉවරයි. වතුර ටික දැන් ලුණු රස වෙලා. දැන් ලුණු කැටේ ආපහු ගන්න බෑ. නමුත් අපිට වෙනස් ප්‍රතිකර්මයක් කරන්න පුළුවන්. මොකද්ද? අර බඳුනට තව වතුර වැඩි කරන්න පුළුවන්. වතුර වැඩි කරන්න වැඩි කරන්න අර වතුර ටිකේ තියෙන ලුණු රස අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා ඒ තනුක වෙලා ගිහිල්ලා තවත් වතුර වැඩි කරනකොට ලුණු රස නොදැනීම යන්නට පුළුවන්. දැන් ඒකේ ලුණු නැද්ද? දිය වෙච්ච ලුණු ටික තියෙනවා. තිබුණා වුණාට කර්කශ බවක් ඇති කරන්නට සමත් නැහැ. කුමක් නිසාද? වතුර වැඩි නිසා. එතකොට අන්න ඒ වගේ අපිට ඕන නම් පුළුවන්කම තියනවා අර අකුසල කර්මය අප විසින් සසරේ කරගත්තා දැන් ඒක නොකලා කරන්නට බෑ දැන් අර ලුණු කැටේ දිය වුණාම අපට ආපහු ගන්න බෑනේ. නමුත් දැන් අපිට කරන්න පුළුවන් ඒ බඳුනට නැවත මිරිදී එකතු කරනවා වගේ ඊට ප්‍රතිවිරුද්ධ කුසල් බහුලව સિદ્ધ කරනකොට අර අකුසල කර්ම විපාකයට බරපතල කර්කශ වූ හානියක් අපට කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ සඳහා නුවණින් තේරුම් අරගෙන ඒබඳු කුසල් අපට සිද්ධ කරන්න පුළුවන් සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමෙන් ජීවිතය අහෝසි වෙන්නට පැමිණෙන කර්ම දුර්වල කරන්න පුළුවන් යට කරන්න. ඊළඟට අපි සතු දේ අහිමි වෙනවා නම් සොරා ගන්නවා නම් ගින්නෙන් ජලයෙන් සුළඟෙන් විනාශ වෙනවා නම් සොරහතුරන් ගන්නවා නම් ඒ කුමක් නිසාද පෙර අදත්තා දාන අකුසල කර්ම නිසා. ඉතින් ඒවා වළක්වා ගන්නට තිබිලා නැති වෙච්ච අන් අයට අවශ්‍යම මොහොතේ උපකාර කිරීම. යම් යම් කරුණු නිසා හේතු නිසා අන් අය පැහැර ගැනීමෙන් හෝ ගම් වතුරෙන් එහෙම නැත්නම් නියඟයෙන් කවර හෝ හේතු සාධක නිසා අන් අය ආහාර පාන අහිමිව ඉඳුම් හිටුම් අහිමිව වස්ත්‍ර අහිමිව ආරක්ෂාව අහිමිව ඉන්න හිටින්න තැනක් නැතුව එහෙම ඉන්න අය අපට හම වුණොත් එබඳු අයට කරුණා මෛත්‍රියෙන් අවශ්‍ය උපකාර කිරීම සසර ගමනේ ඒ බඳු අකුසල කර්ම යටපත් වෙන්නට හේතු එතකොට අපිට නිකන් අභූත චෝදනා නොකල දේවල් වලට නිග්‍රහ මතු වෙනවා නම් චෝදනා එනවා නම් ඒ කුමක් නිසාද පෙර සසරේ අපි වැරදි නොකල අයට වරදින් චෝදනා කරමු නිග්‍රහ කරමු සිල්වතුන්ට ගුණවතුන්ට අපවාද කරමු ඒතකොට ඒබඳු කර්ම යටපත් කරගන්නට නම් අන් අයගේ ගුණය ගුණය හැටියට මතු කරන්න අපි උත්සාහ කරන්න ඕන ඒක අගය කරන්න. නිකන් අනිත් කෙනා රවටන්නට නෙමෙයි අවංකවම අන් අයගේ ಗುಣ දකින තැන ගුණය මතු කරන්න. ඉතින් එහෙම ගුණය හඳුනා ගන්නට පුළුවන් පුද්ගලයෙක් අපට හමු නොවෙනවා නම් බුදු ගුණ, සංඝ ගුණ අවංකව සිහි කරලා අපි නිකම්ම ඉතිපිසෝ භගවාරහං කියලා කටපාඩම් නිසා කියනවා වෙනුවට මේ බුදුරජාණන් වහන්සේ මේ මේ ගුණයෙන් යුක්තයි ඒ ගුණයයි මම මේ සජ්ජායනා කරන්න කියලා ගෞරවනීය සිතින් බුදු ගුණ සජ්ජායනා කරන්න පුළුවන් ගෞරවනීය සිතින් ආර්යස් මහා සංඝ රත්නයේ සංඝ ගුණ සජ්ජායනා කරන්න පුළුවන් මව්පියන්ගේ ගුණය වැඩිහිටියන්ගේ ගුණය වටිනාකම තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් නම් සංග්‍රහ කරන්න පුළුවන් නම් කෘතවේදී බිරිඳගේ සැමියාගේ වටිනාකම් ඒ අයගෙන් Tamanට ලැබිච්ච සහයෝගයේ කෘතවේදීව තේරුම් අරගෙන කරුණා මෛත්‍රියෙන් කටයුතු කරන්න පුළුවන් නම් ඒබඳු Taman නොකල වැරදිවලට අභූත චෝදනා පැමිණෙන සිත් ඇවුල් ඇති වෙන ඒබඳු අකුසල කර්ම විපාක බොහෝ කොට යට කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රබලම කුසලයක් තමයි වතාවත් කිරීමේ කුසලය. විහාර මලු, බෝමලු, චෛත්‍ය මලු පිරිසිදු කිරීම, මල් ආසන පිරිසිදු කිරීම, පහන් වැට පිරිසිදු කිරීම, පූජා බඳුන් පිරිසිදු කිරීම ඒවා સિદ્ધ කරනකොට නිකම්ම වැඩක් හැටියට නෙමේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් කිලුට දුරු කළ උතුමෙක් පිරිසිදු චිත්තසංතානයක් ඇති කෙනෙක්. අන් අයටත් සිත සතන් පිරිසිදු කරන්න උන්වහන්සේ මඟ කියා දුන්නා. ඒ තතහගතයන් වහන්සේ වැඩ සිටින තැන මේ කැලිකසල ඉවත් කරලා පිරිසිදු කරන උන්වහන්සේට පූජාව තියෙන බඳුන් මේ පිරිසිදු කරා. මේ කැලිකසල අපවිත්‍ර දෑ ඉවත් වෙලා පිරිසිදු වෙන්නාසේ සසර ගමනේ මාහා බැඳී ඇති සාංශාරික අකුසල කර්ම විපාක යටපත් වෙලා ජීවිතයට සහනය සැලසෙන්න ඒ වගේම චිත්ත පීඩා දුරු වෙලා සිතට සහනය සැලසෙන්න කියන අදිෂ්ඨානය ඇති කරගන්න පුළුවන් පින්කම කරලා ඉවර වෙලා මුලින්ම හිතන්නේ ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ගුණයයි ගුණය ගැන හිතලා හරියට පින්කම කරා දැන් අද ධර්මදේශනාවේදී අහලා තිබුණා නිවැරදි වේ පින්කම් කරන්නේ කොහොමද දැන් අපි ගොඩක් දෙනාට වෙන්නේ අපල උපද්දව දුරු වෙන්නට කියලා මල් ටික සකස් කරනකොට මල් ටික කඩනකොට ගිලම්පස ටික හදනකොට පූජාව සකස්නකොට අපලෙම තමයි ඔළුවේ තියෙන්නේ. ගිහිල්ලා වන්දනා කරනකොටත් අපලේ තමයි ඔළුවේ තියෙන්නේ. කරදර තමයි ඔළුවේ තියෙන්නේ. බුදු ගුණ සිහි වෙන්නේ නැහැ. එතකොට අවසානයේ පූජාව තියලා තියෙන්නේ බෝධි පූජාව තියලා තියෙන්නේ අපලෙට මිසක් බුදුහාමුදුරන්ට නෙමෙයි. ඒ බුදුහාමුදුරු ජීවමානව නැහැ. ඒ නිසා අපේ පූජාව පිළිගන්නට කෙනෙක් නැහැ. ඒ පිළිගන්නට කෙනෙක් නැති තැන ඒ පූජාව බුදුරජාණන් වහන්සේට පූජා කළා වෙන්නේ අපි මනසින් බුදුගුණ ආවර්ජනා කරලා හිත සකස් කරගෙන පූජා කළොත් පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පවත්වනකොට දැන් ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කළා නම් අපි මොන විදිහේ දුර්වල මානසිකත්වයකින් ගිහි පූජා කළත් ඒක බුදුරජාණන් වහන්සේ පරිහරණය කිරීම තුළ යම් ශක්තියක් අපට ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති නිසා ඒ ශක්තිය ගොඩනැගෙන්නේ අපි සිතින් බුදුගුණ සිහි කරලා ඒ බුදුරජාණන් වහන්සේට ගෞරවණීය සිතින් පූජා කරන ප්‍රමාණය. ඉතින් ඒ ටික ගිලිහිච්ච ගමන් ඒ පූජාව බුදුහාමුදුරුවන්ට නෙවෙයි අපලෙටයි තියලා තියෙන්නේ. එතකොට අපලෙට පූජා තිබ්බට අපල වැඩි වෙනවා මිසක් අපල දුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපල උපද්‍රව දුරු කරගන්න, දුක් පීඩා දුරු කරගන්න, සාංශාරික අකුසල කර්ම විපාක යටපත් කරගන්න, අපි බුද්ධ පූජාවක් පින්කමක් කරනකොට ඒ අපලෙම ඔළුවේ තියාගෙන කරදරේම ඔළුවේ තියාගෙන පින්කම් කරලා හරියන්නේ සිහිය නුවණ අවදි කරගෙන බුදුහාමුදුරන් නම් පූජා කරන්නේ බුදු ගුණ සිහි කරගෙන ඒ කාර්ය කරන්න. සංඝ රත්නයට නම් පූජා කරන්නේ සංඝ ගුණ සිහි කරගෙන ඒක කරන්න. අසරණයෙකුට නම් පරිත්‍යාග කරන්නේ අපේ අපලේ දුර වෙන්න කියලා නෙමෙයි අසරණයාගේ අසරණ බව තේරුම් අරගෙන එයට අනුග්‍රහ කිරීමක් එහෙම නැත්නම් ඒ ඉන්නේ එතනත්තා මුදවා ගැනීමක් හැටියට කරුණා මෛත්‍රිය ඇතිව පරිත්‍යාග කරන්න. සතෙකුගේ ජීවිතය නිදහස් කරනවා නම් මගේ අපල දුරු කරගන්න කියලා නෙමෙයි ඒ සතා කෙරෙහි කරුණා මෛත්‍රියෙන් ජීවිතේ රකින්න අදහසින් ඒක කරන්න. එහෙමයි ඥාන සංප්‍රයුක්තව નિවරදිව කුසල් කළ යුත්තේ. මෙන්න මේ විදිහට බුදුදහමේ නොයෙක් ක්‍රමෝපායන් පැහැදිලි කරනවා කොහොමද අපේ ඒ පැමිණෙන අකුසල කර්මයේ යටපත් කරගන්නට ක්‍රියා කළ යුත්තේ දුක් පීඩා අවම කරගන්නට ක්‍රියාත්මක විය යුත්තේ ඒ සඳහා ප්‍රධානම ක්‍රමෝපාය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා තුලින් මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම ඊළඟට දෙවන ක්‍රමයේ හැටියට පැහැදිලි කළේ ඒ අකුසල කර්ම වලට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම සිද්ධ කිරීම ඊළඟට තුන්වෙනි ක්‍රමය තමයි අපි සිහිපත් කළා අර irtuniyama බාහිර පාරිසරික සාධකත් අපේ ජීවිතයට යම් යම් පීඩා ඇති කරනවා. සීතල, උණුසුම, අපි ජීවත් වෙන ප්‍රදේශයේ ඉන්න යම් යම් අසත්පුරුෂ පුද්ගලයෝ එබඳු අයගෙන් එබඳු ස්වභාවික හෝ පුද්ගල සාධක නිසා අපට බාධා පැමිණෙන්නට පුළුවන්. එතකොට අපි උපායශීලී වෙන්නට ඕන. අපට පරිසරය හැර යන්නට පුළුවන් නම් වෙනත් සුදුසු පරිසරයකට එතන යම් ප්‍රමාණයකට අවම කරගන්න පුළුවන්. එහෙම හැර යන්නට බැරි නම් අපි ඒ ඉන්න පරිසරය තුල පාරිසරික සාධක හැකි පමණින් යහපත් පැත්තට වෙනස් කරගන්නට උත්සාහවත් වෙන්න. අපි කියවනේ පරිසර සාධක අනුවයි කර්ම මතුවෙන. පරිසර සාධක කියේ මොනවද? අපි සිතන විදිහ, අපි කතා කරන විදිහ, අපි ක්‍රියා කරන විදිහ සහ බාහිර සාධක. බාහිර සාධක කිව්වහම පුද්ගලයෝ සහ අවශේෂ සියල්ල. එතකොට ඒ බාහිර පුද්ගලයෝ සහ අවශේෂ සාධක අපි නුවණින් හසුරුවා ගන්නවද නිකන් ආවේගශීලීව හිතුවක්කාර විදිහට පාවිච්චි කරනවද ඒ අනුව කුසල ලකුසල් මතුවෙන ස්වરૂපේ වෙනස් වෙනවා අපි ක්‍රියා කරනකොට දුරදිග බලලා කටයුතු කරනවා නිකන් හිතන විදිහට වැඩ කරනවා හිතන විදිහට වැඩ කරනවා හිතුවක්කාර. ඒතර බොහෝ අකුසල කර්ම මතුවෙන්නට පුළුවන්. වාහනේ අතට ගත්තාම පුළුවන් උපරිම වේගයෙන් යනවා. ඇයි ඒ Tamanට හිතන විදිහට. එතකොට අනතුරු වෙන්නට තියෙන ඉඩ කඩ වැඩි, අකාලේ මැරෙන්නට තියෙන කර්ම මතු වෙන්නට අවස්ථාව සැලසෙනවා. එතකොට යම් යම් ආයුධ පාවිච්චි කරනකොට, ගින්න පරිහරණය කරනකොට, ජලය පරිහරණය කරනකොට, කඳු පල්ලම්, හෙල් ආදිය ඇසුරු කරනකොට එහෙම නැත්නම් උසකට ගොඩ වෙනකොට පරිස්සම් උනේ නැත්නම් අපේ කය සිහි බුද්ධියෙන් පරිහරණය කළේ නැත්නම් එබඳු අවස්ථාවල බොහෝ අකුසල් මතුවෙන්නට පසුබිම හැදෙන්නට පුළුවන් අපට කය નિවරදිව පරිහරණය කරන්න බැරි. ඊළඟට වචන. වචන පරිස්සමින් කතා කරේ නැත්නම් නැති ගැෂ්ඨන ඇති වෙන්න පුළුවන්. පවුල් ආරවුල් ඇති වෙනවා. අහල පහල මිනිස්සුත් එක්ක අඩදබර ඇති කරගන්නවා. තරහකාරයෝ වෛරක්කාරයෝ ඇති වෙනවා. එතකොට මේ සමස්ත පරිසරයම Tamanට ජීවත් වෙන්න නොසුදුසු තැනක් කරගන්නවා. කතා කරන්න තේරෙන්නේ නැති කරනවා. ඒ නිසා අපිට පරිසරය වෙනස් කරලා වෙන තැනකට ගියයි කියලා අපේ දුර්වලකම වෙනස් වෙන්නේ නැත්නම් අපිට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ නිසා පාරිසරික සාධක වෙනස් කරන්න ඕන නම් වෙනස් කළාට කමක් නැහැ. හැබැයි අපේ පැත්තෙන් අපි කොහොමද සාධක වෙනස් කරගන්නේ කියලා අපි දක්ෂ වුණොත් අපිට බොහෝ දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා වචන කතා කරන්න ඕන සිහි බුද්ධියෙන් Tamanටත් අනුන්ටත් අනර්ථයක් ඇති නොවන හැටියට අමතර ගැටුම් ප්‍රශ්න ඇති නොවන හැටියට ඊළඟට සිතුවිලි. අපි මුලින්ම කිව්වේ ඒකයි નિවරදිව හිතන්න, ඔරොත්තු දෙන්න පුළුවන් ශක්තිය ගොඩනගා ගන්න. අපි දක්ෂ වෙන්න. අන්න ඒ විදිහට සිතුවිලි, වචන, ක්‍රියා සහ බාහිර සාධක දක්ෂ විදිහට නුවණින් හසුරුවා ගත්තොත් අපිට බොහෝ අකුසල කර්ම විපාක යටපත් කරගන්න පුළුවන්. එතකොට ඒ තමයි තුන්වෙනි ක්‍රමය. හතරවෙනි ක්‍රමය තමයි අපිට අකුසල කර්ම විපාක වෙනස් කරන්නම බැරි නම් ඒවා පොහොර කරගන්නට දක්ෂ වෙන්න. ඒ කියන්නේ දැන් අකුසල කර්මයෙන් දුක්ඛ විපාකන ඇති කරන්නේ ඔය විවිධ ක්‍රමවලින් අපිට ඒක වෙනස් කරන්න හැදුවට වෙනස් කරන්න බැරි ඒ එන පීඩාව තුළින් ඉවසීම දරා ගැනීම අදිෂ්ඨානය වීර්ය අවදි කරගෙන ලෝක ධර්මතා වටහාගෙන මේ සසරින් එතර වෙන්නට සුදුසු ಗುಣධර්ම වඩා ගන්නටවත් අවම වශයෙන් අපි දක්ෂ ඒක තමයි අප විසින් කළ යුතු ප්‍රධානම කාර්යය. නිවන් දැකීම සඳහා ಗುಣධම් වැඩිම. ඒතකොට නිවන් දැකීම සඳහා අපට ಗುಣධම් වඩන්න පුළුවන් වෙන්නේ බොහොම සුවදායක පරිසරයක විතරක් නෙමෙයි. දුක, පීඩාව, කර්කශ බව මතුවෙනකොට තමයි අපට මේ සියලු සංස්කාර ධර්මය දුකයි. මේ ලෝකය දුක් සහිත තැනක. ඒතකොට අපි නිවන් දකින්නට අවබෝධ කරන්න යන්නේ චතුරාර්ය සත්‍යනේ. චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍ය තමයි දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මේ සසර මේ පැවැත්ම දුක් සහිතයි. ඉතින් සුවදායක බව මත අපට දුක වටහා ගන්නට පහසු නෑ. කටුක අත්දැකීම් වෙනකොට අපට කැමති විදිහට නොපවතිනකොට දේවල් වෙනස් වෙනකොට තමයි දේවල් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අපට නුවණින් දකින්නට පුළුවන් වෙන්නේ. ඒක පීඩාවක් හැටියට දරාගෙන යට කරගෙන දත කාගෙන ඉන්න එක නෙමෙයි. සිහි බුද්ධිය අවදි කරලා ඒවා තේරුම් අරගෙන ප්‍රඥාව වඩවා ගන්නට උත්සාහ කරන්න. ඒ වගේම ඒ අභියෝග මැඩගෙන ක්‍රියා කරන්නට අපේ කුසලතා වර්ධනය කරගන්න ඕන දැනුම වර්ධනය කරගන්න. අන්න ඒ විදිහට අපිට ඒ දුක්ඛ පීඩා යට කරන්නට බැරි නම් එයම කමටහනක් කොටගෙන එයම පොහොරක් කරගෙන මේ ජීවිතයේ අභියෝග ජය ගන්නටත් සසර ගමන නිමා කරමින් සසර ජය ගන්නටත් අවශ්‍ය ප්‍රඥාව අවශ්‍ය කෞශල්‍ය දියුණු කරගන්නට එය අවස්ථාවක් කරගන්න ඕන උපාය මාර්ගයක් කරගන්න. මෙන්න මේ විදිහට අපට ජීවිතේ පැමිණෙන දුක් පීඩා පිළිබඳව ක්‍රම හතරකට ඒවා වෙනස් කරගන්නට ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි අපි සිහිපත් කළේ මහේශාක්‍ය බව ඇති කර ගැනීම තුළින් කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා දියුණු කිරීමෙන් අර කායික ප්‍රතිශක්තිය දිනු කරනවා වගේම මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය අවදි කරගත්තොත් අපිට බොහෝ අකුසල කර්ම යට කරලා දුක් පීඩාවම කරගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි අපි සසරේ කරලා තියෙන අකුසල කර්ම වලට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම ජනිත කරලා ඒ කුසල කර්ම වලින් අර අකුසල කර්මයේ පීඩාව තනුක කරන්නට පුළුවන්, අවම කරන්නට පුළුවන්. තුන්වෙනි ක්‍රමය තමයි සිතුවිලි වචන ක්‍රියා සහ පාරිසරික සාධක වෙනස් කරලා ඒ අකුසල කර්මය මතුවෙන්නට තියෙන අවකාශය අහුරා දමන්නට පුළුවන්. ඒක ප්‍රයෝග සම්පත්තියයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා හතරවෙනි ක්‍රමය තමයි ඒ කිසිවකින් වෙනස් කරන්නට බැරි ඒ එන తত্ত্বය අපි අර කියවනේ ධම්මනියාම සමහර දේවල් අපි කොච්චර උත්සාහ කළත් වෙනස් කරන්න බෑ. ඒ බඳු තැන්වලදී ධර්මතාවය තේරුම් අරගෙන අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව අවබෝධ කරගෙන එය කමටහනක් කොටගෙන ජීවිතේ ජය ගන්නටත් සසර ජය ගන්නටත් එය පසුබිමක් කරගන්න. මේ විදිහට තව විවිධ උපාය මාර්ග අපට යොදන්නට පුළුවන්. එතකොට අද ධර්ම දේශනාවේදී අපි මේ ප්‍රධාන කාරණා හතරක් සිහිපත් කළේ ජීවිතයට පැමිණෙන දුක් පීඩා අවම කරගන්නට අපට ක්‍රියාත්මක කළ හැකියි. ඉතින් මේ කාරණා සිහියෙන් නුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන්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 අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ලක්ෂාන් පුතණුවන්ට ආශිර්වාද කිරීම පිණිස ඒ පුතණුවන්ගේ නැන්දනිය සහ මාමා විසින් මේ ධර්ම දානමය කුසලයෙන් ලක්ෂාන් පුතණුවන්ගේ රැකියා පුහුණු වීමේ කටයුතු සහ වැඩිදුර අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමකොට රටටත් ලෝකයටත් වැඩදායක ගුණගරුක පුත්‍රවණක් වීමට ශක්තිය ලැබේවා කියන ආශිර්වාදය ඇතිව ඒ වගේම කායික මානසික නිදුක් නිරෝගී භාවයේ සැලසී ලක්ෂාන් පුතණුවන්ගේ ජීවිතේ වටා ඇති බාධක කරදර මගහැරේවා ඒ වගේම ඔහුගේ දෙමව්පියන්ටද මේ කුසලයේ හේතුවෙන් කායික මානසික නිදුක් නිරෝගී භාවයේ සැලසේවා දීර්ඝාස ලැබේවා ඔවුන් සියලු දෙනාටම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක ජීවිත ගත කරන්නට වාසනා ශක්තිය ලැබේවා කියන ආශිර්වාදය ඇතිව දේශකයන්න් වහන්සේටත්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 මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිදු කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ලක්ෂාන් පුතණුවන්ටත් එම මව්පියන්ටත් දායකත්වයේ දරන නන්දනීය මාමා ඇතුළු ඒ පවුල්වල හැම දෙනාටම නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා බාහිර උවදුරු කම්කටොළු පීඩා දුරු වේවා කායික මානසික සුවපත් භාවය ඇතිව කරන කියන සියලු යහපත් කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන සුවසේ ගුණනුවණ වඩවමින් Tamanටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි. හැම දිනාටම පෙරවන් සරණයි.